සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සතින්නාදානාවීරමණී සික්ඛාපදං සමාදියාමි සතින්නාදානාවීරමණී සික්ඛාපදං සමාදියාමි පදං සමාදියාමි සංකාය වාචාය වේරමණී සික්ඛාපදං සමාදියාමි සංකාය වාචාය වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපාදේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං මිච්ඡාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාමේ ආදිවාස්තමක සීලය ආදිවාස්තමක මාර්ගඵල නිවන් පිණිස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 යත්තකාරං පරිත්වාන සග්ගං ගච්ඡanti දායකාති අද දින මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ සමූහයා නිවන් දකින තුරුත් හිත සැපදෙන මහා පින්කමක් සිදු කළේ මෙබඳු පින්කමක් කරන්ද මට හිතක් පහළ වෙලා අපේ කැපකරු අටවරල මහතාට මං ප්‍රකාශ කළා හැබැයි මේ සියලු සංවිධානය කරේ ඒ අපේ කැපකරු දරුවෙකු හා සමාන අපේ දුක සැප බලන කරුණා මෛත්‍රී ගුණ ඇති කැපකරු ජේ.ඒ.බී. අටවරල මහතායි එම නිසා මේ සෑම දිනාගේ මගේ කල්යාණ මිත්‍රයෙක් මෙබඳු පින්වලට කියන්නේ යිත්ථ කියලා. යිත්ථ කියන්නේ මහ පූජා කියන එක. මහ පූජා කියන්නේ දහස් ගණන් එකතු වෙලා දහස් ගණන් පූජා භාණ්ඩ පූජා කරලා කරන පින්වලට යිත්ථ කියන වචනේ කියන්නේ. එයින් අදහස් කරන්නේ කුමක්ද යන බව ඉදිරියට විස්තර කරනවා මේ දැන් කොටින් මේ කාරණේ ප්‍රකාශ කළේ වෙන කරුණක් පිණිසයි. එයින් අදහස් කරන්නේ මොකද සසර නිවන් දකින්නතුරු සතර අපාදුකින් මිදලා දෙව් මිනිස් සැප ලබලා අග්‍ර අමාමහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න අල්තවන්න වෙනවා. දැන් ඉතින් ධර්ම දේශනා වශයෙන් අපි සැලකිය යුතුයි අපේ මේ ස්ථානයේ මේ රුවන්වැලි මහ සෑයේ පිහිටන තැන පළමුවෙන්ම සතුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක් රහතන් පිරිවරාගෙන වැඩමවලා මේ ස්ථානයේ වැඩ සිටිය වෙලාවේ ඒ කාලේ ලංකාවට කියන්නේ ඕජදීප කියලා අනුරාධපුරයට කියන්නේ අභයපුරය කියලා. ඒ කාලයේ සිටිය රජ නම් අභය රජයි. ඒ රජතුමා කෞසන්ද බුදුරජාණන් වහන්සේ ප්‍රධාන 40000ක් රහතන්ට දන් දුන් විට කෞසන්ද බුදුරජාණන් වහන්සේ චතුස්සත්‍ය ගලපා දහම් දෙසූ කල්හි 40000ක් දෙනා මාර්ග ඵලාව බෝධේ අග්‍ර අමාම නිවාන ධාතු සාදු සාදු ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා 30000ක් රහතන් සමග මේ ස්ථානයේට මේ වංගලි සෑය පිහිටි තැනට වැඩම වෙලාවේ ඒ කාලේ ලංකාවට කියන්නේ මේ වරදීපය කියලා. ඒ කාලේ අනුරාධපුරයට කියන්නේ වර්ධමාන නගරය කියලා. ඒ කාලේ සිටිය රජුරුවන්ගේ නම සමිද්ධි නමයි. ඒ සමිද්ධි නමැති රජතුමා ඕනාගමන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලාට මේ රුවන්වැලි මහ සෑය පිහිටි තන මණ්ඩපයක් තනවා දන් දුන් වෙලාවේ ඕනාගමන බුදුරජාණන් වහන්සේ මේ භූමියේ දහම් දෙසීමෙන් 30000ක් දෙනා මාර්ග කලාව බෝධයෙන් අග්‍රාමා මහ නිවාන දාසෝ ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ලංකාවට කීවේ මන්දදූපත මන්දදීපය කියලා. ඒ කාලේ විශාලා නුවර කියන එකයි අනුරාධපුරයට පාවිච්චි කරපු නම. ඒ කාලේ හිටපු ජයන්ත රජතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලාට මේ රුවන්වැලි මහා සෑය පිහිටි තන මණ්ඩපයක් තනවලා දන් දුන් පසු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ කල්ලි 20000ක් දෙන මාර්ග ඵලාර බෝධයෙන් අග්‍ර අමා මහ නිවාන ධාතු සාක්ෂාත් අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පළමුවෙන් ලංකාවට වැඩම කර වදාළේ නාග දමනයටයි ඒවා ගැන විස්තර කියන්න වෙලාව නෙමෙයි ඊළඟට වැඩම කළේ යක්ෂ දමනයේයි තුන්වෙනි වර වැඩම කළ වෙලාවේ 500ක් රහතන් සමග මේ රුවන්වැලි මහා සෑය පිහිටි තන බිම නිරෝධ සම්මා සමාපත්තියෙන් සමගදිලා පරිභෝග චෛත්‍යයක් කර වදාරලා තමන් වහන්සේ වැඩියා සතර බුදුවරයන් වහන්සේලාම වැඩියා මෙසේ මේ ආකාරයෙන් කාලය ගෙවෙන අතර අප මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කර වදාරලා දවසක් මේ රුවන්වැලි මහ සෑයේ පිහිටි තැනට මල් පූජා කළා. ඒ මල් පූජා කළ වෙලාවේ මහ පොළොව සෙලවෙන්න පටන් ගත්තා. ඇයි ස්වාමීනි මේ මහ පොළොව සෙලුනේ මහරජා අනාගතයේ ධ්‍රුවණයක් සරුවඥ ධාතුන් පිහිටි දාගබක් මෙහි වෙනවා ඒකට පූර්ව නිමිත්තක් වශයෙන් මේ මහ පොළොව කම්පන්නේ ස්වාමීන් වහන්සේ දාගම මහ තරංග මත පුළුවනි මහරජ ඔබට වෙන වැඩ තියෙනවා සාසනික මේකට සුදුසා අනාගතයේ පහළ වෙනවා ඔබගේ මුණුබුරා වන දුටු ගැමුණු අභේනම් රජ මෙතන සෑයක් පිහිටුවනවා කියා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කර වදාළා එතැන්දී රජතුමා රජමාලිගාවට ගිහිල්ලා රම්පතේ ලිව්වා දෙවන පෑතිස් නරනිදුගේ මුණුබුරු වන දුටු ගැමුණු අභේනං රජ මේ මහස් මේ ද්‍රෝණයක් ධාතු තම්පත් කොට සෑයක් කෙරේවායි කියලා රම්පතක ලිව්වා ලියව්වා ඒක භාණ්ඩාගාරයේ තම්පත් කරලා රියන් 12ක් ඇති ගල් කණුවක් අදත් මේ දකුණු පැත්තේ හා පැත්තේ නටබුන් වෙලා තියෙන කණුව ඒකයි ඒ කණුව තිබුණේ මේ රුවන්වැලි මහා සෑය ළඟ රජතුමා ශිලා ලේඛනයක් පිහිටෙව්වා මේ දෙවෙනි පෑතිස් නර නිදුගේ මුණුබුරා වන දුටු ගැමුණු අබේ නම් රජ මෙහි සෑයක් කෙරේවා කියලා ගල් කන්වේ කොටවලා හිටෙව්වා දිනක් දුටු ගැමුණු මහරජ ලක්ෂයක් වියදම් කොට බෝධි පූජාවක් කර එන අතර මේ ගල් කනුවේ මේ කාරණේ දැක්කා කලින් තමන් භාණ්ඩාගාරේ අර දෙවෙනි පෑතිස් නර නිදුම් විසින් ලියා තබන ලද රම්පත් තිරුවද කියවපු කාරණේ මතක් වෙලා මම දාගැබක් මෙතන කරන්න ඕනෑ කියලා රහතන් වහන්සේලා සමග සාකච්ඡා කළා. උන්වහන්සේලා සම්පූර්ණයෙන් උන්වහන්සේලාගේ අනුබලය ලැබිලා හොඳ නැකතකින් රංගඩොල් අටක් පිළියෙල කරලා <clears throat> මඟුල්ගල් තබන මහා උත්සවයේදී ලක්ෂ ගණන් රහතන් වහන්සේලා මේ මිඹට වැඩමවලා මංගල සම්පූර්ණයෙන් මංගල ලක්ෂණ පිහිටුවන ලද රන් මේ දඩොල සුවඳ කලල් මතුවේහි දුටු ගැමුණු මහරජතුමා තබන විට මහ පොළොව කම්පා වුණා. තමතියන් සද්දෙනෙකු තව මේ ලවා තව ගල් හතක් මේ එතන මුල් ගල් වශයෙන් ලැබුවා. ඒ මොහොතේ පියදස්සි රහතන් වහන්සේ මේ පැමිණි මහ ජනයාට මේ බිමේදී දහම් දෙසූ කල්ලි 40000ක් දෙන අරියන් මාර්ග ඵලාව බෝධයෙන් අග්‍රහමා මහ නිර්වාණ ධාතු ආරාධනා 40000ක් දෙන දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ග ඵලාව බෝධයෙන් අග්‍රහමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා දහසක් දෙනා සතරදාගාමි මාර්ග ඵලාවබෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. දහසක් දෙනා අනාගාමි මාර්ගයෙන් මාර්ග ඵලාවබෝධේ අනාගාමි මාර්ග ඵලාවබෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. මේ අන්දමට චෛත්‍යයේ වැඩ පටන් ගැනීම ගැන විස්තර බොහොම තිබෙතත් ඒවා මේ වෙලාවේ කියන්න අවශ්‍ය නැහැ. කොටින් කියතොත් රහතන් වහන්සේලාගේද උදව් ලබාගෙන ඒ මහා පින්වත් රජතුමාට නොයෙක් රන් සිදිල් මේවා පහළ වෙන්න පටන් ගත්තා. රජතුමා තුන්වැනි තේසා වලල්ල දක්වා චෛත්‍ය හදුවහම නව එක වාරයක් පොළොවට ගිලුණා. ගිලෙක් තව වාරයක් ඇදුවා තව වාරයක් යටට ගිලා බැස්සා තව වාරයක් ඇදුවා පොළොව යටට ගිලා බැස්සා නව වාරයක් ඇදුවා තුන්වෙනි කිසිම කළා. අසූරියන් දිග අසූරියන් පළල අඟල් අටක් ඝනකම ඇති සූර දිව්‍ය රාජයානෙන් බබලන අලංකාර බඳු වද මල් පැහැ ඇති මේ ගල් කෝරු හයක් ගෙන්නුවා ගෙන්නලා යම් ඒ බෝධීන් වහන්සේගේ උඩා සාසාව 18 කියනයි. නැගෙනහිර පැත්තේ සාසාව 18 කියනයි. දකුණු පැත්තේ සාසාව 18 කියනයි. උතුරු පැත්තේ සාසාව 18 කියනයි. බටහිර පැත්තේ සාසාව 18 කියනයි. ආයේ ගෝපක් නියම කාකාරී පිටියට කරන තරුණ කොළ පච්චමණි වලින් හදවා අනලා පස්මරුන් දිනා ලෞතුරා බුදු බවට අදාළ බුද්ධ රූපේ සත්තු ආරයා තරද වූ ආකාරය දක්වලා සත්තුලන් වලින් රූපාකාර හැදුවා මහා බ්‍රහ්මයා සේ සත අල්ලා පුරාණං සග්ගදිය පිඹින සියලුම ප්‍රධාන ප්‍රධාන කාරණා සත්‍රුවන් වලින් රූප හදලා මේ තරබේ වටේට මෙසන්තර ජාතකේ වැඩි හරියක් සංයුත්තන් වලින් හදලා ලැබූ බව සඳහන් සත්තුන් කලවල පබළුමා දමලා කුන්තරස් පෙරක් තිබ්බා ඊළඟට සත්තරන් කලවල මේ දලිකුමා දමලා සත්තරන් කලක මේ පබළු කල පෙරක් තිබ්බා ඊළඟට මේ සිටීමා ගමලා මැනිත්තර පෙළ තුන්තරස් පෙළක් දැතුවා. ඊළඟට සත්තුලන් මල්තක් දමලා සත්තුලන් තුන්තරස් දැතුවා. ඊළඟට තව ආසන කෝටියක් අපන ආසන දහසයක් තනවලා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සීමක් වීම පිණිස සුළු බුදුරුව රූප දාසයක් මේ පිළියෙල කළා. ඒවා වැටෙනසේ වටිනා මුතු දැලක් පිළියෙල කළා ඒ මුතු නොයෙක් ආකාර රත්තරන් නිදි වලින් নানা ප්‍රකලතා ධර්මම් මාලා ධර්ම වලින් සරසා පුදුදලක් මුලින් ඒවා දැසනාන්දමට පිළියෙල කළා බුදුරජාණන් වහන්සේට සිටියනක් පිළියෙල කළා මේ ආකාරයෙන් අර තුන් හතරේ වයින් වැනි තන් හතරක් සිටුවා කේබලා විදිහා සමාන වැනි හතරක් යටි මාදී තව নানা ප්‍රකාර විස්තර ගත්තේ තිබෙනා නමුත් ඒවා කියන්න අවස්ථාව නෙවෙයි ජනගහන වීමක් නිසායි. දැන් ඊළඟට සෝනුත්තර සාමණේරයන් වහන්සේට වදාලා සමගම් නුවර පිටිට ධාතු කරඬුව දැන් නාග ලෝකේ තියෙන්නේ. ඒ නිසා ඒ ධාතු කරඬුව කියන්නේ කියලා සෝනුත්තර සාමණේරයන් වහන්සේ කෝටි ධාතු දැන් ඒ ධාතුන් වහන්සේලා මහ ජනයාට ප්‍රදර්ශනය කර ඒ ධාතු ගර්භයේ ගම නැගෙනහිර දොරටුවේ ධාතු කරඬුව හිදී ඇඳේ තමන්ද එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳගෙන අදිෂ්ඨාන පහක් කළා එක් අදිෂ්ඨානයක් නම් මගේ ද්‍රෝණයක් දේශනාවක් කළේ නැහැ. මෙතන පරිභෝගකර වදාරලා වැඩි ඒ අඩුව පිරිමැහෙන්ද අදිස්ථානය කළා. දැන් මේ අර ධාතු තරංග රිදී ඇඳේ ලයිව් මඩලක් මෙන් බබල බබලා දෙවියන් සහිත ලෝකයාගේ නිච්චිත් වෙනවමින් යමාමා පෙරහර පාන්න පටන් ගත්තා. ඒ යමාමා පෙරහර පාන්න නම් කෙසේද කියා විස්තර කරන්න වෙලාව තිබේ. මේ යමාමා පෙරහර දක්ම දොළොස් කෝටියක් දෙවියෝ මිනිස්සේ මාර්ග ඵලාවබෝධයෙන් අග්‍රහමාමා විපුරාණ ධාතු සාක්ෂාත් කරගන්නවා. ධර්මයේ පින්නතුන් කල්පනා කරන්න පුළුවන් යමහා පෙරහර පාලා එහෙම නිවන් දකින්න පුළුවන්ද කියලා. මේ ශාසනයේ නිවන් දකින කොටස් තුනක් තියෙනවා. උද්ගති කන්නේ පංච කන්නේ නෙය කියන කොටස් තුනක් තියෙනවා. උද්ගති කන්නේ කියන්නේ ලෝතුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වූ කලෙක යම්තම් මාත්‍රිකා බුදු බණ පදයක් ලැබුණු ගමන් නිවන් දකින්න තරමට හරියට ඉන්නේ නැතුම් මලක් නෝරලා ඉර ඉරුස් වගේ වැදුණු ගමන් පිටෙන්න තරමට තියෙන මලක් වාගේ යම්තම් යම් සංසාරේ භව ගණන් කල්ප ගණන් විදර්ශනා භාවනා කරලා මුතුන් දෙත්තට ගනිමි ඒස ධර්මයන් තුනේ කෙලෙස් ධර්ම ඉක්මනින් අයින් කරන්න ධර්මද දියුණු සංකාන ඇති පුජ්‍යලයාට රත්නත්‍රය ගැන සුදු දෙයක් දැක්කත් මේ පොදු බණ පදයක් ගැහුවත් ඉක්මනින් මාර්ග කලාව බෝධයෙන් අග්‍ර අමාමහ නිකුසාල ධාතු සාක්ෂාත් ඒකට හේතුව නම් කුමක්ද සමාහිතව බික්ඛු යථා භූතං පජානාති අපේ මේ චිත්ත පිට පරම්පරාව සමනන්තර සමනන්තර ආසේවන ප්‍රත්‍යාදී සත්‍ය වලින් සංවිධානය කිරීමෙන් සංකත ප්‍රඥප්තියෙන් වැළිලා අතරක් දකින්න බැරි අන්දමට චිත්ත ධාරාව චිත්ත පරම්පරාව ගැළපි ගැළපි යන ඒ නිසා අනිත්‍ය ලක්ෂණය සොයන්න බෑ. ඇහැට නොපෙනෙන දෙයක් කුංචි කුංචි දේ ලොකු කරලා බලන කන්නාඩියකින් බැලුවාම දකින්න පුළුවන් වෙන්නා වාගේ. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වහන්සේ වශයෙන් පජානාති වටහා ගනී දැනගනී තේරුම් ගනී කියා දේශනා කළ නායකම අනුව තමන්ද සමාධියක් උපන් නිසා දැන් හිතක් උපන්නා දැන් රූපය උපන්නා ඒ ඇතිවෙච්ච එක දැන් නැතිලා ගියා දැන් රූපේ නැතිලා ගියා කියා අනිත්‍ය සංඥෝ මේටි අනත්ත සංඥා සංතාති අර අනිත්‍ය ලක්ෂණය දැන් තමන්ට පෙනීගෙන පෙනීගෙන යනවා මේ නැතිුනේ හිතයි නැතිුනේ රූපයි මම කියලා කෙනෙක් නැති වුණා නෙවේ මම කියලා කෙනෙක් නැති වුණා නෙවේ මේ නැතිුනේ හිතයි නැතිුනේ රූපයයි ඇතිුනේ නාමයයි ඇතිුනේ රූපයයි ඇතිුනේ හිතයි ඇතිුනේ රූපයි මම කියලා කෙනෙක් නෙවෙයි එහෙම දකිනකොට ආ අනිත්‍ය දක්ෂනේ අනත්ත සංඤිනෝ වේගිය මේ අස්නිමාන සමුග්ඝාතම් පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානං යනුවෙන් මේ ගිය ස්වාමීන් වහන්සේට වදාළ අන්දමට දැන් අනාත්ම ලක්ෂණය අවබෝධ වුණා. දැන් කෙනෙක් නෑ මම කියලා කෙනෙක් නෑ අනිත්‍ය ලක්ෂණය දකිනකොට දුකත් ඒ සමගම දකිනවා. එනම් දුක් කොටස් ගොඩක් මිස මම කියා කෙනෙක් නෑ. මං දුක් කොටස් ගොඩක් පමණයි තියෙන්නේ දුක් කොටස් ගොඩක් පමණයි තියෙන්නේ කියා දකින්නකොට මම අසවලා වෙමි කියන මානේ ආදී ක්ලේශ ධර්ම సంతානෙන් තුරන් වෙලා කෘතඥ භූමිය නැති වෙලා ආර්ය භූමියට පැමිණිලා නිරෝධ සත්‍යයයි කියමු ලබන ස්කන්ධ පරම්පරා දුක නවත්වන නිරු අග්‍ර අමා මහ නිර්වාණ ධාතිහාත්මයම සාක්ෂාත් කරගන්න ඇති සත්‍යය මනුෂ්‍ය ලෝකේ නෑ. නමුත් ඊට කිත්තුවෙන් මීගහනක් ඇති සත්‍යය තින්නමානවනේ ගුරුවිකෙකුරු කියලා පක්ෂයේ ඒ පක්ෂයාගේ හදන මීට කිත්තුයි. ඉතින් දෙන්නේ ධර්මාශෝක රජුරුවන්ද අකන්ද මිත්‍රා විසව කාරණේ කිව්වා. දැන් මේ හිමාල වනයේ ගුරුවිකෙකුරු පක්ෂයේ අල්ලාගෙන නම් කුඩුවක් කඩලා වටේට කඩපත් කඩුවාම මේක උරේකේ පක්ෂියා නාද කරන්න පටන් ගත්තා. දැන් පුත්‍රා වන්දන ප්‍රීති ඇතිවෙලා මේ සමාධිතදලා දහසක් නයි ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලාල බෝධේ අග්‍රමාන නිවාණ ධාත සාක්ෂාත් මේ කාරණා අනුව ඒක සැකපල යුක්තක් නෙවෙයි. जंगम तत्मेधा कुर्मः श्यामां अखिलहर पादाम शङ्कर नवता धातु वहंसे धातु करविषेण विहितदा रज्जुत्वं मृगमद धातु करद्वतीत्या रज्जुत्वं यस्मै तदु व्यथुना प्रीत्य निशा सुवनवत्रे मतना वा धातु वहंसे संविधि अदरगत गीर्ला समन्त हितमिं प्रकाश करणा वाये भाग्यवत् कुदुरदानं वहंसे वहंसे पन्दः सद्गुरुले देवी අවසර සේක්මන් එදා පිළිදිවම් මංචකයේ උතුරට විසලා දකුණට පායලා නැගෙනහිරට පිටලා බටහිරට මුහුණලා ගැටේ ඔස්සේ යම්සේද ඒ වාගේම බුදුගේ ස්වභාවය මේ අතේ වැඩමෝනා සේක්වා ඉතිරි අධිෂ්ඨාන මේ අධිෂ්ඨානයේ සමගම දෙතිස් අපමා පුරුෂ ලක්ෂණේ අසුභ කුඩා ලකුණු වලින් බබලන බුද්ධ ශරීරයේ අර විදී ඇතුලේ මානසික නාට්‍ය මේ සම්පූර්ණේ මුගපදවන් සිවුර පෙරලාට ජීවමාන බුදු කෙනෙක් වහන්සේගෙන් උන්වහන්සේ හා සිවුරාර විදී යන්නේ ඒ සාමි රෝග ධාතුවේ ධාතුන් වහන්සේලාගෙන් නම් බුදුරුවක් වෙන કોઈ චෛත්‍යයකවත් නැහැ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතේ මුළු වලින් සත්‍ය මංගලින් රූප හදලා කටුතනක් වෙනද ඔය ආදී වශයෙන් කාරණා නිසයි චෛත්‍ය රාජානන් වහන්සේට අනන්‍ය සාධාරණ ධාතු අනුතු සමහර චෛත්‍ය කියන වචනේ භාවිත කරන්නේ. ඒ නිසා මේ ශරීර කූඩවතාවකාලිකයි අපට අයිති නෑ කර්මයටයි හිතයිති. පානේ දෙන්නේ ගැතියයි නිසා එළිය මේ පවතින යම් වෙලාවක ප්‍රවැතියයි දෙන්නේ අවසන් වෙනකොට පහන් දැල්ල දවතින්නේ නෑ. අයිති මගේ පහන කිල්වට මට අයිති නෑ හේතුවට අයිති ඵලයක් පමණයි ඒ වාගේ මම කියා කෙනෙක් නෑ මේ හිත අයිති කර්මයටයි කර්මයෙන් තමයි ප්‍රතිසන් දීපාක වශයෙන් මේ හිත ඇතිුනේ අතන කර්මයේ නැති වෙනකොට හිත නැති වෙලා ගියයින් පස්සේ අපිට කතාවක් කරන්නවත් ගමන් යන්නවත් බෑ මොන ගමක් කළාද දාන තුනක් බවට පත් වෙනවා එවන් ජීවිතයක් අපි ලබාගෙන තිබෙන්නේ එම නිසා මේ ජීවිතයෙන් ගන්න ඕනේ ප්‍රයෝජනෙ මය ජනක සංසාරයේදී අපට පිළිදෙන පින්කමක් කරගෙන ඉති පිටක් නැහැ ඒ නිසා අපි අද මේ විශාල පින්කමක් මේ සිද්ධ කරේ මේව පින්කම් වලට කියන්නේ හිත්ත කියලා මේ හිත්ත කියන්නේ මහ පූජා කියන එකයි මහ පූජා යන්නේ අදහස් කරන්නේ දහස් ගණන් එකතු යම් කිසි වස්ත්‍රයක කඩකට නූල් වල ඇලිලා තියෙනවා නම් ඒ නූල් වල ඇලිලා තියෙන කඩ ගැළවිලා යන තරමට වතුර සමග මිශ්‍ර බෙහෙත් වර්ගයක් සම්බන්ධ වීමෙන් අර කඩ ගැළවිලා යන වාගේ අපේ සංතේ අපේ సంతානෙක 1500ක් කෙලෙස් වලින් කිලුට වෙමින් කලක් කරමින් කලනමින් උණුවමින් රත් වෙමින් පවත්න సంతානෙක මේ ඒ කෙලෙස් යටපත් කරලා කුසල චෛතසික ධර්ම මතු කර ගන්නවා කියන කාරණය ඉතාම දුෂ්කරයි. යම් මේ චක්කිත රජුන් වරුද්දක ප්‍රසාද මානික්ක ඕන මන පොරකට ගන්නවා. මට මට කෙලෙස් කියන ඉවත් වෙලා වතුර පෑදෙනවා වගේ. වතුර පිරිසිදු වෙන දෙයක් වර්ගයක් ගලයක දැම්මහම වතුර පිරිසිදු වෙනවා වගේ. අපේ චිත්ත සංතානයේ තුල තියෙන කෙලෙස් යටපත් කරලා කර්ම ශ්‍රද්ධා සති ආදී කුසල ධර්ම මතු කරලා මේ කුසල චිත්ත ධාරාව ගලා එන්න පටන් ගන්නවා මේ වාගේ පූජාවලින්. මේ අදහස් කරන්නේ කුමක්ද? අපට එබඳු මහා හිතක වටිනා පූජාවක් නිසා කුසල හේතුවල උපදින ප්‍රමාණය කියන්නට ඒවායි අදහස් කොයිතරම් බල සම්පන්නද කිව්වොත් මේවා බොහොම බල සම්පන්න කියන්නේ මොකද? ආනන්තාගේ කර්ම කාර්යෝපවාද ආදී එවන් බරපතල අකුසල් නැතිව වෙනින් සාමාන්‍ය අකුසල් සියල්ලම යටපත් කරලා මේ කුසල බලය මතු කරලා තමන්ට නිවන් දකින්නට දෙවසක් මිනිස්සක් අමාමහණිකම් සපත් තප්පත් කර දෙන්න චිත්තංජලීය රහතන් වහන්සේ සතුන් වරා ජීවත් වෙන්න කෙනෙක් ඉන්න බුදුරජාණන් වහන්සේ අනුතුම් වහන්සේ අනුකම්පාවෙන් ගණියක් ඒ වෙලාවේ කැලේ සතුම්මරන්න ගිහිල්ලා හිටියේ විශ්ව බුදුරජාණන් වහන්සේ වැඩිමේ මෙයා සංසාරේ ගුණවන්ත කෙනෙක් හොඳ කෙනෙක් මෙයාගේ ගුණපැත්ත මතු කරලා සසර දුකින් ගලවන්න සතර ආසා දුකින් ගලවන්නයි උන්වහන්සේ දැකලා පැහැදිච්ච ප්‍රසාදමය කුසලයෙන් කොයිතරම් තරක් සැප වින්දාද කිවොත් කල්පන් දෙකක් සතර ආසා දුකින් මිදලා දෙන්නේ සැප ලබලා අන්න අමාමහජිකවාන ධාතු සාක්ෂාත් කරගන්න ඒ කොහොමද පුළුවන්නේ අර බලවත් වූ ශ්‍රද්ධාවාදී කුසල ධර්ම බල සම්පන්න ලෙස පහළ වූ නිසායි දැන් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් එක අට පිළිකරක් පූජා කළා නම් මතිද මේ තරම් වටිනා දැන් මෙතන එකක් නෙවෙයි අට පිළිකර 3000කට අධික සංඛ්‍යාවක් මෙතන පූජා කරලා තියෙනවා මේ එතකොට මේ පුදු 59ක් ශෝක ඇඳන් පවිච්චි එක්කගන් සතරන් තිබි මුතු රහිතාදි මේ සියලුම උපකරණ ධන පූජා කරලා තියෙනවා මොකද මොකද මේකේ තේරුම කියලා කෙනෙකුට හිතන්න පුළුවන් ඒකට හේතුව ඒක චේතනා ඒක මේ පරිසංසින්නේ එක චේතනාවක එක ප්‍රසාරයයි දෙන්නේ එකන එකනා එක පිටර කියලයක් වාගේ පිටරදී අත ගණක වැඩි වෙනකොට ගොයන් ගස් ගණන වැඩි වෙනවා. ආ ගොයන් ගස් ගණන වැඩි වෙනකොට ආසන්න වැඩි වෙනවා. ඒ වාගේ එක පිළිකරක් පූජා කරනවාට වඩා පිළිකර දෙකක් පූජා කිරීමේ කුසල චේතනා සංඛ්‍යා වැඩි වෙනවා. පිළිකර තුනක් පූජා කිරීමේ තවත් කුසල චේතනා සංඛ්‍යා වැඩි වෙනවා. ඔය යන්න මට පූජා ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න කුසල චේතනා වැඩි වෙනවා. එතකොට හිතන්න පුළුවන් ඕවා පූජා කිරීමෙන් සතර දික් වෙනවා නේද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. මේ පූජා වලින් සතර දික් වෙනවා නෙමෙයි. ඒ තමයි අපේ මහ බෝසතාණන් වහන්සේ තරම් දන් දුන් කෙනෙක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ නේද. මේ දීපික ආවිස කුසල් කරපු වෙන කිසි කෙනෙක් නැහැ. එහෙනම් අපිට පෞද්ගල ලාභිකම් දැක්කේ මොකද? ඒ තරම් ආමිෂ කුසල් කළා නම් තම සංසාරේ ඉන්න ඕනේ නේද? කුසලයෙන් සසර දික් වෙනවා නෙමෙයි. ආකාරයෙන් සසර දික් වෙන්නේ. උන්වහන්සේ තරම් දන් දුන් කෙනෙක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ හැදුවට වෙන කිසි කෙනෙක් නෑ. උන්වහන්සේ තරම් මේ කුසල් කරපු කෙනෙක් නෑ. නමුත් ආමිෂ කුසල් නෙමෙයි සසර දික් කරන්නේ බව ආසාවයි. ඒ නිසා අපි පින්කම් කිරීමේ අපේ ප්‍රධාන අදහස නිවන් දැකීමයි. මේ නිවන් දකින්නතුරු බය ජනක සංසාරයේදී පාප ධර්මයන්ගෙන් තුඩන්න ගුණවන්තව ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රාර්ථනා කරන්නට අපට මේ මොහොතක පුළුවන් වෙනවා. ඒක එක් කාරණයක්. අනිත් කාරණේ බල සම්පන්න වෙනවා කියන කොට බල සම්පන්න වෙනවා යන්නේ ඒ පිටින් ප්‍රතිසන්දී භාගෙට දෙන්න. මොකද ප්‍රතිසන්දී භාගෙට දෙන්නේ කියන්නේ මිනිස්සේ කියලා උපදවන්නේ කුසලයේ බලන, දෙවියෙක් කියලා උපදවන්නේ කුසලයේ බලන. නැත්නම් පස්සේ ප්‍රවෘත්ති භාග වලින් සපතිකක් දෙනවා. සාමාන්‍ය සද්ධාවෙන් කළාම බාර කීපයක් දෙමිනි සැප ලබා දෙන අමුත්තක සිතාරු. අද පසේ බුදුරජාණන් වහන්සේට මේක පින්න පාතේ දෙන්න කියලා වචනෙන් 14 වාරයක් අපි භාග ලැබුණේ. ඊට වඩා සැප විපාක ලබන්න පුළුවන් නම් ශ්‍රද්ධාව සාමාන්‍යයෙන් පහළ වෙනවා. එහෙම නෙවෙයි මේ වාගේ කුසල් වලින්. මේවා නිතර දකිනකොට මේ ස්ථාන ගැන සලකනකොට පූජා භාණ්ඩ ගැන හිතනකොට ශ්‍රද්ධාව කියන එක වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ මේ පිටින් මෙහෙම සැප ලබනවා කියන ඇදහිල්ල පිළිගන්න යන්නේ කියලාට මේ බලවත් කුසල් ධාව පහළ වෙනවා. බලවත් වූ ශ්‍රද්ධාව පහළ වෙනවා ඊවාද තනිකර ශ්‍රද්ධාව නෙමේ සෝබන සාධාරණ චෛතසික දානමයයි අන්‍ය සමාන ධාතුණයි ප්‍රඥාවයි කියන 33 කුසල චෛතසික මතුවලා හිතත් එක්ක සම්බන්ධ වෙනා කුසල් සංතානේ ගලන්න පටන් ගන්නවා එයින් අදහස් කරන්නේ මොකද කුසල බලවත් නිසා සංසාරේ පොඩි ධනෙක් ගන්න කල ළඟ වැටෙනවා හොඳට ශක්තිමත් කෙනෙක් ගහන ගල ඈත වැටෙනවා ඒ වාගේ ශ්‍රද්ධාව බල සම්පන්නව ඇති වුණා මේ කුසල ශක්තිය කොයි තරම්ද කිව්වොත් කල්ප ගණන් සතර ආපාදුති මොදවලාදී මිනිස්සු බලවා දීලා අමා මහ නිවන් දැකීමට බොහෝසක් අප්‍රමාණ පින් රාශියක් ඉතින් ඒ නිසා මේ එවන් පින්කම් වලදී අපි සතුටු වෙන්න ඕන. අපට බුදුරජාණන් වහන්සේ අපට ලැබුණ ඊළඟට අපේ මේ පින්වතුන් කල්පනා කළ යුත්තක් හිතන්න ඕන. මේ දසවනාගේ පින්කම කියලා හිතන්න එපා. මේක මගේ පින්කම. මම තුන්දාස් ගන්නට අධික සංඛ්‍යාවක් අතපිරිකර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පූජා කළා. මා උන්වහන්සේට ආසන පූජා කළා, ගදා පූජා කළා, මුතුමැණි පූජා කළා, සුදී මාල පූජා කළා, ජනමන් මාල පූජා කළා, තමක් මුදු ආදී පූජා කළා මේ මහා කුසල් රාශියක් මං සිද්ධ කරගත්තා කියලා තමන් කළ පින්කමක් වශයෙන් හිතන්න ඕනේ. චතුමංග දිනම්පස 1000ක් පූජා කළා. ෂර්ට් ලයිට් අපි වෙනුවෙන් 10ක් මේ ෂර්ට් ලයිට් පූජා කළා. තමන් එහෙම මින් වශයෙන් හිතන්න ඕනේ. මොකද කාරණේ එහෙම හිතාපුවාම පින් සිද්ධ වෙනවා අනුපින් සිද්ධ වෙනවා ධර්මිකල පිනකට සතුටින් එහෙම හිතාපුවාම Tamanටත් ඒ පින්මයි කියන උදාහරණයක් වශයෙන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කම්පිසාවට වැඩි දවසක දෙවගණක් වැඩිලා එතෙන්දී හැවුවා උන්වහන්සේ කිනම් කෙනකින් මේ සබ ලැබුවාද ස්වාමීන් වහන්සේ විසාකා උපාසිකාව නව කෝටියක් වියදම් කරලා පූර්වාරාමේ හදලා උසොන් මේ මුදු මහල් තලේ මේ කාමර මේ දාහයි යට මේ දාහ හදලා මේ ආකාරයෙන් විහාරේ පූජා කරන දවසේ අපි පරිවාර පිරිස කන ගහලා පින් දෙන වෙලාවේ අනිත් ඇත්ත හොඳයි හොඳයි කියලා සාමාන්‍යයෙන් පින් අනුමෝදන් වුණා සමහර කෙනෙක්. සමහර කෙනෙක් ඊට වඩා හොඳින් පින් අනුමෝදන් වුණා. ස්වාමීන් වහන්සේ නම් පින් අනුමෝදන් වුණේ මේ පූජාව විහාර පූජාව සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි. රත්නත්‍රයයි. රත්නත්‍රයේ සාකරන පූජාවෙන් ලැබෙන කුසල් අනන්තයි. අනන්ත කුසල් නිසා අනන්ත කලක් සැප දෙන පිනක්. එමන් එතරින් නම කෝටියක් වේදාන්තර පූජා කළ මේ විහාර පූජා මේ පින්වත ලැබේවා කියා ස්වාමීනි මම හිතුවා. එච්චරයි ස්වාමීනි මම කියදම් කළේ නෑ. නමුත් ආගේ කුසල බලයෙන් බලන්තොටයි ස්වාමීනි පුදුම දෙයක්. මගේ විමානයක් සමග විමානයක් ඇතුලේම මල් උයන් පළතුරු උයන් වතුර මුදේ දහස් ගණන් දෙන්නේ දෙව් සියල්ලම පහළ වුණා. මට ගමනක් යන්න ඕනේ වුණා මහසින් මේ සියල්ලම යනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකයට වහන්සේ වැඩලා කියන්න ඕනේ මිනිස්යාට අෂ්ටදෘෂ්ටක්ෂණයේ නිමුක්ත මානසික ජීවිතේ නුඹලා ලැබුවා. ජන සම්පත්තිය ලැබුවා. ජන සම්පත්තිය කියන්නේ කල්පති ඕකාන්තෝචනය කියන්නේ ඉඩකඩ ඇති අවස්ථාවම ඉඩකඩ ඇති ජීවිතය වෙනා කුසලපත්තිය රූපාදූත අසම්බාධූත කුසල හිතක් උපදවා ගැනීමට ඉඩකඩ ලැබිච්ච අවස්ථාව කුසල හිතක් උපදවා ගැනීමට ඉඩකඩ ලැබිච්ච ජීවිතයක් මනුෂ්‍ය ජීවිතය කියන එක ඒ නිසා කුසල හිත උපදවන්න මොහොත ලැබුණා මේ බුදුරජාණන් වහන්සේගේ බණහලා කුසල අකුසල දැන හැටිනගෙන ස්වාමීන් වහන්සේ අනු නෝදන්නු අනුන් කළ කෙනෙකුට සතුටු වීම මාත්‍රයෙන් පවා මෙතරම් සැප විපාක ලැබුණානි යමෙක් කම්පලා දහ කුසල කරයි නම් ඔහුට කෙතරම් මානිසංස විපාක ලබන්නද පුළුවන්ද යන බෞද්ධහන්සේට වැටහෙනවා නේද යා ඒ විද්‍යාංගනා ප්‍රකාශ කළ මෙහෙම කුසල් වලින් අපට සුන්නස් සහගත හිත් උපදවා කුසල් හිත් උපදවා ගන්න පුළුවනි ඒ සොම්නස් කුසලයක් සොම්නස් සහගත වීමට කාරණා පහක් හේතු වෙනවා. පූජාවට හොඳ හොඳ දේ වටිනා වටිනා දේ ලැබීම එක කාරණයක්. පිළිගන්න දැනත්තා ගුණවන්තයෙක් වීම එක කාරණයක්. මේ දායකයා ඒ ගුණ දැනීම එක කාරණයක්. පූජා විපාක දැනීම එක කාරණයක්. උදව් කරන කල්යාණ මිත්‍රයන් ලැබීම එක කාරණයක්. මේ කාරණා පහ ලැබුණාම ආන්දිත ඒ සොම්නස් සහගත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මේ මෙතෙකයි කියා මමන කරන්න බෑ. අපේ ජීවිතේ බුදු බව ලබන, පසේ බුදු බව බව ලබන, රහත් බව ලබන, භව සැප ලබන, දෙව් සැප ලබන, මිනිස් සැප ලබන ගුණ තියෙන්නේ අපේ හිතේමයි. එකදින 36ක් ඉරේවල උපදවන අකුසල් තියෙන අපේ හිතේමයි වෙන පිට කොහෙවත් නෑ. ඉතින් මේ බුදු වෙනවා කියලා කියන්නේ ඒකේ ඒ ಗುಣ පැත්ත නොදුම් පැත්තටම දියුණු කර ගැනීමයි. උදාහරණයක් වශයෙන් බාහිරව දානයක් දෙනකොට අලෝභය පහළ වෙනවා. සාමාන්‍ය අලෝභය. නමුත් තමන් සත් ඉඩකඩමක් දෙනකොට ඊට වඩා පරිත්‍යාග තුනේ අලෝභය ගැටියෙන් උපදිනවා. ඊට වඩා තමන් සත්ක මේ ගේකන් දෙනකොට ඊට වඩා අලෝභය බල සම්පන්න උපදිනවා. ඊට වඩා තමන්ගේ අමුදන් ගන්න දන් දෙනකොට අරමුණු ඊට වඩා බල සම්පන්න උපදිනවා. තමන්ගේ මස් දන් දෙනකොට ලේ දන් දෙනකොට ඊට වඩා අරමුණේ බලවත් උපදිනවා. අලෝභං අපේස දානේන යනු ඉන්දිනා ලංකාව ටීකාවේ සඳහන් වෙනවා. මේ ලෝභය යමක යමක උපදී නම් බුදු බව පතන බෝසතාණන් වහන්සේලා ඒ ලෝභේ බෝසත් හිමේ දීම තුනී කරගන්න ඒවා දන් දෙනවා අතහරිනවා නෙක්ඛම්ම පාරමිතා වශයෙන් ඔය ආදී වශයෙන් අනුභේද වහන්සේලා දිනු කරනවා ඉතින් එක උන්වහන්සේලා ලෝභය දුරු කරගන්න අලෝභය ඇති කරගත්ත වාර ගණන මේ මහ පොළොවේ ජලිකටවලට වඩා වැඩි උන්වහන්සේ අෂ්ටන් දීපු ওই තරංග තියකොත් එක් රෝග ධාතුවකට සීමා වී පෙනෙන ආස් එදෙසේ කාර්කාවලට වඩා අෂ්ටන් දුන්නා මත්දන්දී, ලේදන්දී ආදියත් එහෙමයි. සාමාන්‍ය ඉවසීමක් බාහිර දේ ගැන ඉවසීමේ අදුවක চৈতසික එනවා. නමුත් Tamange දේකට අන්තරදරයක් වෙනකොට ඉවසීමේ සාමාන්‍ය අදෝෂය ඇති වෙනවා. නමුත් තමන්ගේ අතපය වලට හිරිහැරයක් එනකොට ජීවිතේට හිරිහැරයක් එනකොට ඉවසන වේලාවට ලැබෙන ආදෝෂය බොහොම බල සම්පන්න ඒක නුතුරා බුදුබව පිණිස පවතිනවා ප්‍රඥාව කරුණාව ආදී ගුණ මුදුන් පෙත්තටම දියුණු කර ගන්න නමුත් කාරණේ බොහොම දුෂ්කරයි ඒ නිසා තමයි වහන්සේ අනන්ත සංසාරේ දාන පාරමිතාව අනන්ත කාල ගණන් කෙරුවා. සීල පාරමිතාව අනන්ත කාල ගණන් කෙරුවා. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අනන්ත කාල ගණන් කෙරුවා. ඒවායේ සීමාවක් නැහැ. ඒ අන්තිමට තමන් වහන්සේ අනන්ත කාල ගණන්කින් උඩලා සංහාරයෙන් උන්වහන්සේ කරුණා ආදී ගුණ දිනු කළා. ඒ නිසා ලෝකයාට සංසාරයෙන් උන්වහන්සේකම නෑයා. අනික් අත්තන්ගේ නෑකම් එක ආත්ම භාවයකටයි. බොහෝ සතානන් වහන්සේගේ තම තිරිසංගත සත්‍යයාගේ පටන් මහපඟා දක්වා හැම දෙනාගැනම හැම ආත්මයකින් උන්වහන්සේ දෙවියන් සහිත ලෝකයාට නෑයේ ඒ කුමන නිසාද ලෝකයා දුකින් ගැලෙව්වා සැපතේ හිතෙව්වා එදා තමන් වහන්සේ මහා සුඛ සෝම අවස්ථාවේ කෝරිසාග කිරිවතාට බණ කියලා සජවරුන් සියයක් මරණයෙන් ගැලෙව්වා තමන් වහන්සේට විරුද්ධව ක්‍රියා කළ කේවත්ත බමුණාදී දෙකති වෙච්ච රජවරුන් කීයක් දෙනා මරලා ජයපාලයේ කරන්නේ වෙත හදාපු වෙලාවේ අර මේ විස ප්‍රවාහතු විස දමාපු මත්පැන් භාජන තමන්ගේ පිරිසලා පිටුවලා තමන්ට විරුද්ධව ආපු රජවරුන් සිය ගණන් අර මේ දුකින් ගලවලා රාජ්‍යවල පිහිටෙව්වා උන්වහන්සේ මහා මේ මහා මත්තිකාල ජාතකය අයෝඝර ජාතකය මේ ආදී අවස්ථාවල දහස් ගණන් දෙනා පැවිදි කරවලා භාවනා උගන්වා දහස් ගණන් දෙනා බබලෝ යව්වා දහස් ගණන් දෙනා දෙව්ලොව යව්වා දහස් ගණන් දෙනාට මිනිස් සැප ලබා දුන්නා උන්වහන්සේට ගැන පැහැදුනා වූ ත්‍රිසංගත සත්තු පවාස ත්‍රිසං ආර්ය මිත්‍යා දෙව් මිනිස් සැප ලැබුවා ඉතින් ඔය අංගමක සංසාරෙත් එකවරක් නෙවෙයි සියක් වර නෙවෙයි දහසක් වර නෙවෙයි කෝටියක් වර නෙවෙයි ප්‍රකෝටියක් වර නෙවෙයි ඒ වාගේ සත්‍යයා දුකින් ගලවා පුවාර අනන්තයි එදා එක්තරා කපුටෙක් තොරණක් උඩ ඉඳගෙන බමුණාගේ හිසට වච්චස් පහර කළා බමුණා කපුටන් ගැන වෛර ගැඳ ගැඳගත්තා රාජ්‍යෝ කීවා පුතේ මංගල හත්තියාට අසනීපයක් දින මොකද කරන්නේ ස්වාමීනි හොඳ දෙයක් නම් දින හදන්න කපුට තෙල් ගන්න ඕනේ කිව්වා අර පලි ගන්නා දහසින්. ඉතින් දැන් සතුටුව සිය දහස් ගණන් මරවනවා. අප මහ බෝසතාණන් වහන්සේ ගිහිල්ලා බණ කියලා කපුටන්ට කවර කලකවත් දෙන්නේ නැහැ ස්වාමී. කපුටා හිතන බයින් ප්‍රතිගන්මින් වාසය කරන්නේ කියලා බණ කියලා අර කපුටන් මරණයෙන් ගැලෙව්වා. කුක්කුර ජාතකයේදී මේ රජුණන්ගේ මංගල රත්නයේ අංගලින් අබරාකු ලනු තුක්කන් කෑවා කියලා රජුරෝ නියම කළා දුදු දුදු තන බලුක්කම් මරන්න නියම කළා. දැන් සිය දහස් ගණන් බලුක්කම් මරණ අප මහ බෝසතාණන් වහන්සේ ගිහිල්ලා වදාලා ස්වාමීනි අයිති අපරාධය කරන්නේ. මේ මාලිගාවේ කුක්කන් නේද මේ ඒ හම්බටවල් ලනු කෑවේ. කොහොමද තමසේ දන්නේ? එහෙනම් ඊතලයි ඊතන වලට මෝරු දමලා පොඩි කරලා දෙන්න කීවා. බැමෑරෙන්ව අර වමාරාපුවා මේ වායි ලනු කැබලි තිබුණා. ඉතින් ඔය අන්දමට දහස් ගණන් ඒ සුත්තන්ට ජීවිත දානය දෙවෙන් වරගෙන ඔය අන්දම දෙක වාරයක් නෙවෙයි මිනිසුන්ට පමණක් නෙවෙයි ත්‍රිසංගත සතුන්ට එකවරක් දෙවරක් නෙවෙයි සියවරක් දහසක් වර නෙවෙයි අනන්ත වාර ගණන් මේ සම් මිනිසුන් දුකින් ගැලෙව්වා සපතේ පිහිටෙව්වා ත්‍රිසංගත සතුන් දුකින් ගැලෙව්වා සපතේ පිහිටෙව්වා මෙසේ දී සතා සංඝ කල්ප ලක්ෂයක් පාරමිතා පුරා මහා බෝමෙට වැඩහිට පස්මරුන් දිනා ලෝතුරා බුදු බවට පැමිණ වදාගලා සූවිසි අසංඛ්‍යක් සත්‍යයන් අමා මහ නිවන් දක්වලා මවක් අනාගතයේද දරුවන්ට පිහිට වෙන දෙයක් ඇතිකරලා තියන්න වාගේ සරුවච්ච ධාතුන් වහන්සේ විසිරෙන් අදිෂ්ඨාන කළා. එසේ අදිෂ්ඨාන කරේ නොදක්ක නදුතු සත්‍යයන්ද ලෞතුරා බුදු කෙනෙක් දැක්ක වාගේ පින් කරගන්නයි. කාගනේ උන්වහන්සේ වැඩි කලක් ජීවත් වුණ නැති නිසා ධාතුසු තිතාසු බුද්ධා තිතාවන්ති සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටිනවා නම් ලෞතුරා බුදු කෙනෙක් වැඩ ඉන්නවා වාගේ ඒක අපි පිළිගන්නේ මොන කරුණක් නිසාද යම් විදක මේ ලෞතුරා සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් තව බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ අහංකාරදී එකයි ඉතින් ওই අන්දමට තමන් වහන්සේගේ ගුණ අනන්තයි. දිනක් ආනන්ද හාමුදුරන්ට වදාලා ආනන්දය සිකී බුදුරජාණන් වහන්සේගේ අභිදූනම් ප්‍රධාන ශ්‍රාවක නම දහසක් ලෝකවලට ඇහෙන්න බණ දේශනා කළා කිව්වාම වදාලාම ආනන්ද හාමුදුරනා ස්වාමීනි ශ්‍රාවක නමකට තරම් පුළුවන් නම් බුදු කෙනෙකුට කොයිතරම් පුළුවන්ද ආනන්දය මොනවාද මේ කතා කරන්නේ මහ පොළොවෙන් නියපොත්තට පස් ටිකක් අරගෙන මහ පොළොවේ පසුයි නියපොත්තේ පසුයි සමාන කරන්න හදනාද යතුරු සිදුරේ අහසයි අනන්ත අහසයි සමාන කරන්න හදනවද ඉර එළියයි කන මැදිරි එළියයි සමාන කරන්න හදනවද හාල් සේරුවක බත් ලැබෙන මිනිසෙකුයි සත්විති රජ කෙනෙකුයි සමාන කරන්න හදනවද මේ එතැන්දි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ කෙල ලක්ෂයක් ලෝකවල තබ පුරවලා නැගෙනහිර පළ මේ නැගෙනහිර පැත්තේ තියෙන එක එක ලෝකයකට අබෑතේ බැගින් දාගෙන ගියොත් ඉද්දිමත් කෙනෙක් අර අබෑත ඉවර වෙනවා තව ලෝක ඉතුරු වෙනවා ආ එතකොට ලෞතුරා බුදු කෙනෙකුගේ බලය පවත්නා ප්‍රමාණය කොයිතරම්ද කිවොත් ආනන්දය දහසක් ලක්ෂයක පමණක් නෙවෙයි කෙල ලක්ෂයක පමණක් නෙවෙයි අනන්ත ලෝකවල බුදු බලය පවත්වන්න පුළුවන් ස්වාමින් වහන්සේ එක ලෝකයක ඉර බහිනකොට තව ලෝකයක ඉර පායන තව ලෝකයක ඉර මුදුන් කොහොමද ඔබ වහන්සේ හැමතෙම ඇහෙන්න බණ දේශනා කරන්නේ ආනන්දය ඉර බෑපු රටේ ඉර පායවලා පෙන්නනවා ඉර පායපු ලෝකේ ඉර බස්සලා පෙන්නනවා ඉර මුදුන් කරලා පෙන්නනවා ඊළඟට මං හැම තැනම අඳුරක් යවනවා ඊළඟට ආනන්දේ තල 60ක් පමණ බුදු සිරුරෙන් මං එළිය කලක් යවලා දහසක් ලෝක හෝ ලක්ෂයක් ලෝක හෝ අනන්ත ලෝක එළිය කරලා දැන් මම ධර්ම දේශනා කරනකොට මේ පෙළහර පා මහෝත්තමයාණන් මෙතුමායි කියා මවක් දෙස මවක් දෙස දරුවන් බලන්නා වාගේ බුදුරජාණන් වහන්සේගේ බුදුසිරි බල බලා බණ අහනවා එතකොට මේ බුද්ධ රූපය Tamanට හිතෙන්නේ මන් දිහා බලාගෙන මට බන කියන අනිත් එක්කෙනාට එහෙමයි ගමේ ගමේ ඉන්න දහසක් දෙනාට දහසක් ආකාරයෙන් උන්වහන්සේ පේනවා නියංගම් දහසකට මේ බුදුරජාණන් වහන්සේ එක එක්කෙනා ඉදිරිපිට ඉන්නා වාගේ පේනවා අනන්ත ලෝකවල සත්වයන්ද අනන්ත ආකාරයෙන් ඒ බුද්ධ රූප පෙනිලා මේ තමන්ගේ ප්‍රසාද ඇති කර ගන්නවා. ඉතින් මේක මේ විදි අචින්ත්‍ය ගුණ ලෞතුරා බුදු කෙනෙකුට පවතිනවා. නැගෙන බස්නාහිර අනෙක් දිසාවලත් ඔය ආකාරයි බුදුරජාණන් වහන්සේගේ වාක් විලාසයේ කුයිතරම්ද කිවොත් යම් භික්ෂුන් වහන්සේලා හතර නමක් එක් නමක් තුදුස් ආකාර කායානුපස්සනා භාවනා වහන එක් නමක් නවාකාර වේදනානුපස්සනා භාවනා වහන එක් නමක් මේ සොළොස් ආකාර චිත්තානුපස්සනා භාවනාව නෙක්නමක් පස් ආකාර ධම්මානුපස්සනා භාවනාව ගැන අහනකොට යම් දක්ෂ ධනුදරේ ගුණෙන් විදින කෙනෙක් තල් ගහක සෙවණැල්ලෙන් එහා තී තලේ යන්න ඉස්සර වෙලා අර හතර නමගේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා අවසන් වෙන බව ධර්මයේ සඳහන් වෙනවා ඒ ඒ නිසා බුදු කෙනෙක් පිළිබඳ උන්වහන්සේගේ වචන කතා කිරීම අචින්තයයි. උන්වහන්සේගේ ගුණ අචින්ත්‍ය අචින්ත්‍ය ගුණ ඇති බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා යම් පූජාවක් පවත්වන්න උන්ට ලැබෙන කුසල් විපාකද අචින්ත්‍යයි. අචින්ත්‍ය විපාක ලැබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ගුණ අනන්තයි. ඉතින් අපි දැන් ඒ ගුණ සලකලා අපි මේවා පූජා කිරීමේදී අපට අනන්ත කුසල් ලැබෙනවා. ඊළඟට ඒව විපාක වශයෙන් සලකනකොට ඒවා සම්බන්ධව විස්තර කරන්න වෙලා මදි සාමාන්‍යයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කෙරෙහි කරන කුසලයේ බොහොම බල සම්පන්න විපාකා ධම්මා කියලා අභිධර්මයේ සඳහන් කරන්නේ තල ඇටයකින් තල ඇටයක් හැදෙන්නා වාගේ කුසලයකින් විපාකිතක් උපදිනා කියන එකයි. ඒ විපාකිත බොහොම බල සම්පන්න විපාකිතක්. දැන් අංකුර සිතානු දන් දුන්නා දහසක් අවුරුදු. ඉන්දක දුකියක බත් හැන්දේ විපාක ලබන්න බැරි වුණා දහසක් අවුරුද්දන් දීලා ආන් අර බල සම්පන්න විපාකිත්වල ක්‍රමය ඒ නිසා බුදු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ජීවමාන විටක හෝ වේවා පිරිනිවන් පෑ පසු හෝ වේවා අපට පින්වල අඩුවක් වෙන්න සමහත් හිතන්න පුළුවනි පාවිච්චි කරන්න ඕනෑ දෙයක් පාවිච්චි නොකර ආනිසංස ලබන්න පුළුවන්ද කියලා ලබන්න පුළුවනි යම් කිසි ස්වාමීන් වහන්සේ නමකට පින්දපාත දානයක් දෙනවා. පින්දපාතේ කරගෙන වැඩියා වෙලා ගත වෙච්ච නිසා වැළඳුවේ නැහැ. එතකොට අර දායකයාට පින් ලැබෙනවාද නැද්ද? පින් ලැබෙනවා. දානේ කියන්නේ පරිත්‍යාග චේතනාවයි. දන් දෙන වෙලාවට මේ කුසලයේ ලැබිලා අවසන් වෙනවා. මේ යම් අසරණ කෙනෙකුට වස්ත්‍රයක් දන් දෙනවා. එයා ඇඳක් නැන්දක් තමන්ගේ පිනට බාධාවක් නැහැ. පරිත්‍යාග චේතනාවයි පින් කියලා කියන්නේ. ඒ නිසා පූජා චේතනාවයි පින කියන්නේ උන්වහන්සේ පාවිච්චි කිරීමෙන් පස්සේ පින් ලැබෙනා නෙමෙයි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට කරන දානෙටයි පූජාව කියන්නේ. ගුණස්කන්ධයන්ට ගරුසලකලි දැක්වීමයි පූජාව කියන්නේ. ඒ නිසා පින්වල කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මේවා ගැන විස්තර කරන්න වෙලාව මදි. ඔය අන්දමට මේ පින්කම් වල විපාක බොහොම බලරම් පරණයි. ඉතින් දැන් අපි මේ කරපු පූජාවල සලකලා බලන විට අපට සොම්නස් සහගත කුසල හිත් උපදිනවා මේ සාමාන්‍යයෙන් සොම්නස් කියන වචනේ අපේ භාෂාවෙන් සතුට කියලා කිව්වත් අභිධර්මයේ උගන්වන්නේ මානසික සුඛ වේදනායේ තන් අභිවචන හිතේ ඇති වෙන සැපයට නම සුම්නස කියලා කියන්නේ. එතකොට පින්කමක් කිරීමේදී සතුට ඇති වුණු සංසාරේ උපනුපං ආත්මවල චිත්ත පීඩාවක් නැතු හිත සපවත්ව තියාගන්න පුළුවන් වෙනවා. ආ එබඳු ඒක අපිට විශාල වාසනාවන්තකමක් වෙනවා. ඉතින් දැන් අපි මේ මොහොතේ විශාල පූජා රාශියක් දැන් පැවැත්තුවා. දැන් සාමාන්‍යයෙන් අභිධර්මයේ හැටියට රූප දාන, ශබ්ද දාන, ගන්ධ දාන, රස දාන, පොට්ටබ්බ දාන, ධම්ම දාන කියලා ආරම්මන ભેදයෙන් හයකට බෙදෙනවා. දැන් අපි මේ මල් තිර පූජා කළා. එතකොට බොහොම ලස්සනට අටපිරිකර පූජා කළා. ඒ වගේම මේ පහන් කඳු, දොළොස් මහේ පහන්, සෝපා, ඇඳන් මේ පෙට්ටගම් ආදී নানা ප්‍රකාර ලස්සන භාණ්ඩ පූජා කළා. ඉතින් ඒ පූජා කිරීමේදී ඒවායේ ලස්සනකම හිතලා වර්ණය හිතලා සතහන් හිතලා මේ පා ලස්සන පාට ලස්සන සතහන් ලස්සන මේ තමයයි කියන රූප දානේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උදෙසා පූජා වේවා කියලා හිතනකොට ඒ ආකාරයෙන් අපට රූපදානමේ කුසලයක් ලැබෙන දුටුගැමුණු රජුරුවන්ගේ සංඝ මිත්‍ර කියන භාණ්ඩාගාරික අමාත්‍යාට රත්තරන් පාට වස්ත්‍රයක් ලැබිලා රන්වන් බුදුරජාණන් වහන්සේට මේ වර්ණ දානේ දෙන්න කියලා මේ රුවන්වැලි මහ සෑයට රන්වන් වස්ත්‍රයක් පූජා කළ බව ධම්මසංගණි අටුවාවේ සඳහන් වෙනවා. ඒවා රූපදානමේ කුසල ඒ වගේම සප්ත දානමේ කුසල් වශයෙන් පංච තූර්ය භාණ්ඩ දැන් මෙතන පූජා කරලා තිබෙනවා. ඒ පංච තූර්ය භාණ්ඩ පූජා කිරීමෙන් සාමාන්‍යයෙන් හඳ මෙහිරි වෙනවා. ඒ වගේම කත සුවඳවත් වෙනවා. නමුත් ඒවා සාමාන්‍ය විපාක. මෙබඳු ඉබඳු පින් වලදී අපි විශේෂ ප්‍රාර්ථනා කරගන්න පුළුවනි. සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ගැන මේ පින්වතුන් අහලා ඇති. මේ සගර සිඛී පසේ බුදුරජාණන් වහන්සේ දැක්ක වෙලාවේ මේ සිටුවරේ සිටු පුත්‍රයෙක් වෙලා බොහොම අහංකාරව මහසෙනඟ පිරිවරා උයනට යන වෙලාවේ පතේ බුදුරජාණන් වහන්සේට බැන්නා. ඒ අකුසලයෙන් නිරාදුත් විඳලා විඳලා පේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රජක අනුර අසරණ උපන්න. සලකන්න කෙනෙක් නැ සිඟා කමින් ජීවත් වෙන්නේ. ඇඳ ගන්න වස්ත්‍රයක් දෙන්න කෙනෙක් නැ. අහක දාපු රෙදි කෑලි එකතු කරලා මහලා අඳින්නේ. අඟ කුණු වෙලා ලේ ඕජා බබහිනවා. ඉතින් ওই අන්දමටයි බඩ පිරෙන්න කෑමක් ලැබෙන්නේ නැහැ. මොකද කාරණය? එහෙම සංසාරේ මේ වාගේ ලොකු පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕන. මේ කුස පංච තූරේ ශබ්දේ පමණක් නෙවෙයි කොයි පිනකින් වුණත් අපට මේ පින් බලයෙන් පරස වචන නොකියන්නේක් වෙම්මා. මේ වචන කතා කරන්නේක් වෙම්මා. සසර නිවන් දකිනාතුරු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට මෞටියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට කරදර කරන චේතනාවක් හිංසා පීඩා කරන චේතනාවක් අපහාස කරන චේතනාවක් බනින චේතනාවක් සීනකින්වත් වගේ సంతානෙ අමාරුද යන්න හද මේ යන්න කතා නොකර කතා නොකර හිමින් යන්න යන්න හදන මේ යන්න දෙන්න මේ ඒ විදිහට ප්‍රාර්ථනා කළා නම් මෙහෙම විපත්තියක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වාගේ මහ පිංකම් වලදී ඒ බඳු ප්‍රාර්ථනා කරගන්න අපට ඒ වාසනාවන්ත මොහොත ලැබුණා. ගන්ධ දානේ සුවඳ පූජා කිරීම රස දානේ රස රසේ අරමුණකට ඒ පූජා කිරීම දානේ වශයෙන් අපිට මේ දාන පාන දාන ජීවිත දාන කියලා. ඕජ දාන කියන්නේ ආදී මදුර භාජ එදක් මට හැදුනේ නැහැ. රෝග හැදෙන දේ නැති වෙලා නිරෝගී බව ලැබෙනකොට සම්පූර්ණයෙන් ශරීරයේ පහළ වෙලා මං නිරෝගී කෙනෙක් බවට පත් වුණා. පිරිසිදු ශරීරයක් එක්ුණා. ගිතල පූජා පිළි මේ පින්වතු පහම් මේ පහම් පිත්තල පහන් ලාම්බු තෙල් පහන් පූජා කළා පැට්‍රෝමැක්ස් ලයිට් පූජා මේක විදුලි පහන් පූජා කළා ටෝච් පහන් පූජා කළා බැටරි වලින් වැඩ කරන විදුලි පහන් මේ පහන් පූජා කළා නොයෙක් වර්ගවල පහන් පූජා කළා මේවායේ අපට ලැබෙන ප්‍රධාන කුසලය නම් පිළිඳි වච්ච රහතන් වහන්සේ වදාලා මං පහන් භාණ්ඩ පූජා කිරීමේ පිනෙන් මට සංසාරයේදී ජාතිමා අංග සම්පන්නෝ පඤ්ඤමා බුද්ධි සම්මතෝ මම පහම් කළ කුසලයෙන් මට සංසාරයේදී ගරු බුහුමන් ලබන තැන්වල මම ගන්න. ඒ වගේම අංග විකලතාවක් දර්ශන ප්‍රඥාදී ප්‍රඥා කොටස් තියෙනවා. ආකාරයේ භාවනා කරලා පළපුරුද්ද තිබීමත් කියන කාරණා දෙක නිසා යන්ත ආසන පූජා කළා වහන්සේ වදාලා මං සංසාරයේදී මේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ දාගබ වෙත මං සතර ආපා මිදුණා අත වටිනා මාලිගා ලැබුණා යානවා ආසන ලැබුණා sana कला में आयो Bhagavad Bhagavad Pati Putu Raja Nan